ඔහොම පින් ස්වාමීන් වහන්සේ YouTube එකේ තියෙනවා Zoom එකේ තියෙන ප්‍රශ්න තුනක් අහලා මම එක පළවෙනි එකේ ඉඳලා අහන්න. මම දැකලා තියෙනවා මේ භවයේම ස්ත්‍රීන් පුරුෂ වුණු අය. ස්වාමීන් වහන්සේ ඒ කුසලයක්ද? අපි ලබන සතියේ මේ ලිංග පරිවර්තනය කියන මාතෘකාව තියෙනවා. අපි එතනදී ඔය ටික කතා කරමු. ඒ කියන කාරණා ටිකත් සාකච්ඡා කරලා ඉවර වෙලා. එතකොට යම් වැටහීමක් ඇති වෙනවා. ඒ නිසායි ප්‍රශ්න අහන්න කියනවා ලබන සතියේත් සම්බන්ධ වෙන්න. එතකොට ඒ ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.